අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අපිට දේශනා කරපු අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එක පැත්තකින් මෙහෙම කිව්වත් බොහෝ විට සමාජය තුළ පවතින්නේ නැහැ. නමුත් ස්වාමින්වහන්සේ අපිට පැහැදිලි කර ආකාරයටම නැවැත්ම සඳහා යන විදිහට මේක අපි යොදා ගන්න ඕනේ. බොහෝ විට අපේ තුල තියෙන්නේ සත්ව ගතිය නිසා අර මේ පුළුවන් තරම් සැප විඳින්න පුළුවන් තරම් මේ ධනය හම්බු කරන්න ඒ පැත්ත උගන්නන එක තමයි සිද්ධ වෙන්නේ. දෙමෝපිය වුණා. ඒ වගේම ළමයි. නමුත් ස්වාමීන් වහන්සේ දැන් පාරමිතා පිරීමේදී බෝධිසත්වයන් වහන්සේලා පවා මේ හැම විටම බොහෝ අවස්ථාවල ගෘහ ජීවිතය ගත කරපු බව ඒ කාලේ කතා කියවනකොට අපිට දකින්න ලැබෙනවා. ඒ අනුව හිතෙනවා දැන් අපි තණ්හාව තුල ගිලෙමින් වගේ ඒකට ඒකට මුහුණ දීමට හිත සකස් කරනකොට මේ ආකාරයෙන් එතකොට විශේෂ ආකාරයකට අපේ හැකියාවන් දියුණු වෙන අවස්ථාවකුත් තියෙනව නේද මේ ස්වාමින් වහන්සේ පැහැදිලි කර එකට අමතරව ඇත්තටම දැන් බෝසත්වරයෙක් පාරමිතා පුරද්දී සාංශ හුඟක් පැත්තකට වෙලා භාවනා කරපු ධාන වඩපු අවස්ථාවලට වඩා අපිට පැහැදිලිව පේනවා සමාජයත් එක්ක එකතු වෙලා ඒ සමාජයට පිහිට වෙන්නට කටයුතු කරපු ආකාරය. නමුත් දැන් ඕක හුඟක් දෙනා තේරුම් ගන්න ආ ඉතින් බුදු වෙන්නට යන අය එහෙම කළාට අපි ඉතින් එහෙම නෙවෙයිනේ අපි මේ ඉක්මනට මේ සසර ගමන නිමා කරගන්නනේ උත්සාහ කරන්නේ ඒ නිසා ඒව අපට අදාළ නැහැ ඒව බෝසත්වරුන්ටයි අදාළ කියලා අන්න එහෙම දේවල් බැහැර කරන්න හුඟක් දෙනා පෙළඹෙනවා ඉතින් අපි තේරුම් ගන්නට ඕන සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙකුට පමණක් නෙමෙයි අපි හැමෝටම මේ පාරමිතා ධර්ම අවශ්‍යයි පාරමිතා ධර්ම කියලා කියන්නේ කෙලස් නැසීම සඳහා අවශ්‍ය මූලික ගුණාංග ටික. එතකොට බෝසත්වරයෙකුගේ විශේෂත්වය තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ ගුණාංග රැකීම කියන තැනයි. එහෙම නැත්නම් ශ්‍රාවකයෙක් විසිනුත් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමිතා ධර්ම 10 සම්පූර්ණ කළ යුතුයි. බෝසත්වරයා ඒ ටික ජීවිත පරිත්‍යාගයෙන් පුහුණු කරනවා. ඉතින් ජීවිත පරිත්‍යාගයෙන් පුහුණු නොකළා වුණාට අපි ඊට වඩා අවම මට්ටමකින් හරි අපි මේ ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඒ ටික අවදි වෙන්නේ නැතිව අපිට කෙලස් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් අන්නේ යථාර්ථය අපි නැදහත්ව තේරුම් ගන්නව වෙනුවට ගොඩාක් දෙනා එක්කෝ බෝසතාණන් වහන්සේගේ ඒ භ්‍රමචර්යා රටාව ඒ බුදු වෙන්නට යන කෙනෙක් අපි බුදු වෙන්නට යන්නේ නැහැනේ කියලා. එහෙම හිතනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට අර ඔබතුමා කිව්වා වගේ අර පොදු සත්ව ගතිය. ඒ කියන්නේ හැඟීම් සහ ඇබ්බැහි වලට පෙළඹෙන ගතිය ඒක මතුවෙනකොට ආයෙත් අපි තාම කෙලෙස් සහිතයිනේ අපි තාම නිවන් දැකලා නැහැනේ කියලා අර පොදු සත්ව ගතියට පෙළඹෙනවා. ඉතින් අන්න එහෙම දුර්වලකමක් තමයි සමාජයේ ගොඩක් වෙලාවට ප්‍රකට වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒක තුලින්ම මතු කරන්න පුළුවන් අපිට ඔය පොදු සත්ව ගතිය. ඒ කියන්නේ අපි හිතමු මගේ අම්මා, මගේ තාත්තා, මගේ බිරිඳ, මගේ සැමියා, මගේ දරුවා. ඒ වගේ දේවල් වලින් අර මගේ කියන ඒ තණ්හාවත් එක්ක බැඳිච්ච ස්වභාවය නිකම්ම ඇති වෙනවා. ඔව්. ඒ වගේ කෙනෙක් අපිට විරුද්ධව හරි නමුත් කියන්නේ හැම වෙලෙම පුද්ගලයෝ නෑ මොහොතින් මොහොත වෙනස් වෙන තත්ත්වයක් නේ තියෙන්නේ. වෙන්නේ. ඔව්. එතකොට එහෙම වෙනස් වීම ඇති වෙනකොට අර ඝන ස්වභාවයෙන් මිදිලා ඝනභාවයෙන් මිදිච්ච වෙනස්කම දකින්න ඊ타ත්ම හොඳ මේ ක්ෂේත්‍රයක් තියෙන්නේ මෙතන. ඒ කියන්නේ අපි ගැටෙන්න තියෙන අවස්ථාවත් ඇලෙන්න තියෙන අවස්ථාවත් බොහොම වැඩි. මේ මේ වගේ සම්බන්ධතාවලදී නමුත් ඒ ඒ වගේ මේක ගන්නෙත් ඝන සංඥාවෙන්. එතකොට අර තදබල බව වැඩි ඉතින් ඕක මේ බුදුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට වගේම සාමාන්‍ය කෙනෙකුටත් ඒ தත්වයට යන්න හරි බලාපොරොත්තු වෙන කෙනෙකුට වුණත් ඊටාත්ම හොඳ ක්ෂේත්‍රයක් තියෙනවා පුහුණු වෙන්න මේ පුහුණු වෙන්න. ඒ කියන්නේ දැන් දැන් අපට ඇත්තටම මේ දැන් හුඟක් දෙනා ඒකයි අර අපේ අත්දැකීමකුත් අපි පහුගිය අවස්ථාවක පැහැදිලි කළේ. ඒ කියන්නේ මට වුණත් මුල් අවස්ථාවල හිතුනේ මේ අනුන්ගේ වැඩ කර කර ඉඳලා හරියන්නේ නැහැ. නිවන් දකින්න ඒගොල්ලන්ගේ වැඩ ඒගොල්ලෝ කරගත්ත දෙන් මම පැත්තකට වෙලා භාවනා කරන්න ඕන නිවන් දකින්න. ඉතින් ඒක ඒක අපිට නිකන් ඊටාම විශිෂ්ට අදහසක් වගේ තමයි පේන්නේ. නමුත් කාලයක් අවුරුදු 5ක් විතර යද්දි තමයි මට වටහා ගන්න පුළුවන් උනේ එතන ඒ චින්තනයමයි මට වැරදිලා තියෙන්නේ. ඒ කියන්නේ චින්තනය වැරදුනා කියලා කියන්නේ මොකද දැන් අනුන්ගේ දේවල් මට කරන්න බෑ මේ මම ඉක්මනට ගැලවෙන්න හදන. එතකොට දැන් අපි පළමු සෝවාන් මාර්ගඥානයේදීම අපි ප්‍රහාණය කරන්නට යන්නේ සක්කාය දිට්ඨිය. නමුත් දැන් මේ තීරණයට එන්නෙම සක්කාය දිට්ඨිය පාදක කරගෙන. අර අහලා ඇතිනේ පින්නතුන් මහා සීව හාමුදුරුවෝ ගැන උන්වහන්සේ 30000ක් භික්ෂුන් වහන්සේලා ගෝලයෝ 30000ම රහත් වෙලා උන්වහන්සේ කමඨහන් දීලා. එතකොට අන්තිමට උන්වහන්සේ තාම රහත් වෙලා නැහැ. අර ගෝල හාමුදුරු නමක් විසින් ඇවිදින් ප්‍රශ්න කරලා උන්වහන්සේ තේරුම් ගන්නවා ඊට පස්සේ මම තාම රහත් වෙලා නැහැ කියලා. හැබැයි එතනදී උන්වහන්සේ කල්පනා කරනවා මේ 30000ක් භික්ෂුන් වහන්සේලාට කමඨහන් දීලා අරහත්ත්වයටපත් කරපු මට රහත් වෙනවා කියන එක මහ දෙයක් නෙමෙයි. නිසා මම දින 3ක් ඇතුළත මම අරහත්ත්වයටපත් වෙනවා කියන අදහසින් තමයි නික්ම යන්නේ. එහෙම නික්ම ගිහිල්ලා ඒ වනල හැබැයි තිවිච්ච ගල්ලෙනකට ගිහිල්ලා භාවනා කරනවා දින 3 ගත වෙනවා රහත් වෙන්නේ ඊට පස්සේ ඉදිරි වස් කාලය වෙනකොට අනිවාර්යයෙන්ම රහත් වෙලා මම වස් සමාදම් වෙන්න යනවා කියලා හිතාගෙන භාවනා කරනවා රහත් වෙන්නේ ඊට පස්සේ උන්වහන්සේ නිදා ගන්න සයනය බිත්තියට හේතු කරලා මම අද ඉඳලා නිදියන්නේ නැහැ. සක්මන් ඉරියව්වයි හිටගෙන ඉන්න ඉරියව්වයි වාඩි වෙලා ඉන්න ඉරියව්වයි මේ තුන් ඉරියව්ව පමණයි. ඒ තුන් ඉරියව්වෙන් මම කොහොම හරි උත්සාහ කරලා නොනිදා භාවනා කරලා මේ වස් කාලය තුලත මම රහත් වෙනවා කියලා හිතාගෙන භාවනා කරලා රහත්ුනේ නැහැ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ වස් කාල වෙනකොට මම රහත් වෙනවා කියලා හිතුවා රහත්ුනේ නැහැ. මෙහෙම අවුරුදු 30ක් ගත වුණා. 30ක් ගත වෙලත් රහත්ුනේ නැහැ. අන්තිමට තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට මෙපමණ රහතන් වහන්සේලා බිහි කරපු මට ඇයිද රහත් වෙන්නට බැරි කියලා හිතනකොට උන්වහන්සේට ලොකු සංවේගයක් ඇති තමන් ගැනම තමන්ට ලොකු දුකක් ඇති වෙනවා. මම එහෙමනම් අභව්‍ය පුද්ගලයෙක්ද? මම නිවන් අවබෝධ කරන්න සුදුසු නැති කෙනෙක්ද? එහෙම හිතනකොට උන්වහන්සේගේ දැස් වලින් කඳුළු වැටෙන්න ගත්තා. එතකොට උන්වහන්සේට ඇහෙනවා තව කවුරු හරි අඬන සද්දේ. කවුද ඔය අඬන්නේ කියලා ඇහුවහම කිව්වා මම මේ ගහේ ඉන්න රුක්ෂ දේවතා මේ සක්මන කෙලවර. ඇයි ඔබ අඬන්නේ කියලා ඇහුවහම නෑ ඉතින් ඔබ වහන්සේ දැන් මේ අවුරුදු 30ක් භාවනා කරලා අඬලා නම් මාර්ගඵල ලබන්න හදන්නේ මාත් මේ අඬනවා මාර්ගඵලයක් ලබන්න කියලා කිව්වා. එතකොට හාමුදුරුවෝ තේරුම් ගත්තා මේ දෙවි දේවතාවොත් මට උසුළු ඉසුළු කරන්නේ මට ශක්තිය නැති කෙනෙක් නිසා නෙමෙයි. ශක්තිය නැතිනම් එහෙම දෙවි දේවතාවෝ උසුළු ඉසුළු කරන්නේ නෑ. එතකොට ශක්තිය තියෙනවා. එහෙනම් කොතනද මට වැරදුනේ කියලා උන්වහන්සේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කළා. එදා දවස ඊට පහුව ඊට කලින් දවස ඊට කලින් දවස මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරමින් අවුරුදු 30ක් මුළුල්ලේ ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවා උන්වහන්සේට කිසිදු තැනක වරදක් අඩුපාඩුවක් පේන්නේ නැහැ. හැබැයි 30 වෙනි අවුරුද්දට ගිහිල්ලා උන්වහන්සේ පන්සලෙන් නික්මිච්ච තන කල්පනා කරනකොට උන්වහන්සේට පෙනුණා එතනයි වැරදිලා තියෙන්නේ මොකද්ද රහත් වෙන එක මට ඒතරම් අරුමයක් නෙමෙයි කියන මානය. එතකොට ඒ මානයයි මට හරස්ුනේ කියන කාරණය නුවණින් දකිනකොටම ඊළඟ පියවරේදී උන්වහන්සේ සියලු කෙලෙස් උන්නසාරහත් වෙන්නපත් වුණා. ඉතින් අන්න ඒ වගේ අපිට මේ මේ වංචක ධර්ම බැලූ බැල්මට අපිට පෙනෙන්නේ අපේ පහසුව සලස්වා ගැනීම ලේසි ක්‍රමය ඒවා තමයි මේ නිවන් දකින්න අතහරින්න හරීම හොඳම ක්‍රමෝපායන් කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ හොඳම ක්‍රමෝපායන් කියලා හොඳ එක නෙමෙයි අපි තෝරගන්නේ මම කැමති එක මට පහසු එක මට ලේසි එක මගේ රුචිකත්වය අවසානයේ අපි වහල් වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨියට මමත්වයට සහ තමන්ගේ කැමැත්තට කාමච්ඡන්දයට. ඉතින් ඒක අපට පේන්නේ නැහැ. ඒක පේන්නේ ඊටාම ගැඹුරු පිරිපුන් නෛෂ්කාම්‍ය අධ්‍යාශයක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒකයි අපේ අත්දැකීම අපි කිව්වේ ඔය විදිහට අපටත් වැරදුනා. ඉදිරියටත් වරදින් වරදීවි ඕන තරම්. මොකද අපි තවම මේ යන්නේ තවම කෙලස් නසන්නට යන ගමනකයි මේ ඉන්නේ. ඒතකොට හැමතිස්සෙම අපිට ඉදිරි පියවර පෙර නොගිය විරු දිශාවකටයි ගමන් කරන්න වෙන්නේ. එතරම්දී වරදින පැටලෙන අවස්ථා කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා හොඳ පරිස්සමෙන් කල්යාණ මිත්‍ර ඇසුරක් ඇතිව සද්ධර්මය ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ ධර්මානුධර්ම ප්‍රතිපatti ඉදිරියට ගියේ නැතිනම් අපි නොදැනුවත්වම අර සක්කාය දිට්ඨිය මමත්වය ආත්ම තෘෂ්ණාව රුචිකත්වය පහසුව සුවය ලේසි ක්‍රමේ ඉක්මන් ක්‍රමේ ඕවා තමයි අපි තෝරගන්නේ නිවන් දකින ක්‍රමයේ හැටියට ඉතින් නොදැනුවත්වම අපි අවසානයේ අර කෙලස් වලින් මෙහෙයවන තැනටම ඇද වැටෙනවා. ඒකයි අපිට අර හැබෑ ක්‍රමේ හඳුනගන්න බැරි වෙන්නේ. ඉතින් ඒ දැන් මේ කියන සමාජ සංස්ථාව තුළ මේ වගකීම් යුතුයකම් හරියට හිතන්න පෙළඹෙනකොට අර කියන පටු තැනෙන් අපේ මනස අවදි වෙනවා. ඒ අවදි වෙන්න අවදි වෙන්න තමයි කරුණා මෛත්‍රිය කරුණා මෛත්‍රියෙන් අපේ මනස විවෘත වෙනවා. ඒ විවෘත වෙන්න වෙන්න තමයි ලෝකය සමග හොඳට ස්පර්ශ වෙන්න ගන්නේ. එතකොටයි ප්‍රඥාවෙන් අපිට ඒව හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි මීට පෙරත් පැහැදිලි කරලා තියෙනවා අපි හැමෝගෙම සිත්වලට අන් අයගේ සිත් ස්පර්ශ වෙන ගතියක් තියෙනවා. ඒ නිසා තමයි ඔන්න කවුරු හරි මතක් කරනවා ඉතින් මගේ නහය දැවිල්ලා එනවා කිඹුහුමක් යන්න එනවා. ඔන්න මම කතා කරන්න හදනකොටම අනිත් පැත්තෙන් එයා කතා කළා. මම කියන වචනේම අනිත් එක්කෙනත් කිව්වා. මේ වගේ කතන්දර කියන්නේ ඒ අපේ සිතුවිලි වල ස්පර්ශ වීමක් තියෙනවා. හැබැයි ඒ ස්පර්ශ වීම කොහොමද වෙන්නේ කියන එක හඳුනගන්න පුළුවන් වෙන්නේ අපි ඒ ගැන අපේ මනස විවෘත කරලා අධ්‍යයනය කළොත් විතරයි. එහෙම නැතිනම් අපිට ඒ කලාව, ඒ රටාව අපිට වැටහෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අනුන් ගැන හිතන්න බෑ, ලෝකෙ ගැන හිතන්න බෑ, වගකීම් දරන්න බෑ, යුතුයකම් ඉටු කරන්න බෑ කියලා අපි හැකිලෙන තාක්කල් මේ සමස්තය තුල ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්ම න්‍යාය අපට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ ස්පර්ශ වෙන්න තියෙන ඉඩකඩ තමයි අපි අර තටු පෙරව ගත්තා වගේ අකුල ගන්න. ඒ අකුල ගන්න අකුල ගන්න අපි හිතනවා දැන් අපි නිදහස් කියලා නමුත් අපි නිදහස් වෙන්නේ ඒ අපි තෝරගන්නෙම අර සමත ක්‍රමයමයි. ඒ කියන්නේ දේවල් බැහැර කරලා අයින් කරලා පැත්තකට වෙලා හුදකලා වෙලා දැන් මෙయ్యේ පෙරේදත් අපි ධර්ම සාකච්ඡාවක් කරන කරද්දී එක මහත්මයෙක් කිව්වා එතුමා අනිමිත්ත සමාධියයි කියලා එකක් වැඩු අය ඊට පස්සේ ඉතින් ඒක සම්පූර්ණ වැරදි විදිහට තමයි ඒක කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා අන්තිමට මොකක්වත් සිතුවිලි නැතුව හිටිය අය ඉතින් එහෙම සිතුවිලි නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. නිරෝධ සමාපත්තියට සමාධි නැතේ. එහෙම නැත්නම් අසඤ්ඤ තලයේ හෝ නිරෝධ සමාපත්තියේදී විතරයි සිත ක්‍රියාත්මක නොවි පවතින. අනිත් හැම විටම සිත ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉතින් එතුමා කියනවා මම සිතුවිලි නැතුව හිටියා. ඉතින් අන්තිමට ඒකට කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම් දැන් සමාජය රුස්සන්නේ නැහැ. ඒතර සමාජය රුස්සන්නේ හැමතිස්සෙම අර ඔක්කොම පැත්තකින් තියලා අරකටම තමයි යොමු වෙන්න හිතෙන්නේ. ඉතින් මම කිව්වා අර අර මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච අයට තියෙන ඒ මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච කෙනා අර ස්පියමි ලෝකෙට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. අර තමන් මවා ගන්න මානසික සුවදායක ලෝකයටම රිංගන්න හදනවා. ඒක නැතිනම් ඔහුට අමාරුයි. ඉතින් අන්න ඒ වගේ තත්වයකට ඇබ්බැහි වෙනකොට අපට හිතෙන්නේ ඒක තමයි සුවය. ඒක තමයි විමුක්ති මඟ. ඒක තමයි නිවැරදි ක්‍රමය. එහෙම තමයි අපට හිතෙන්නේ. අර ඊට වඩා පියවි ලෝකෙට ඇවිල්ලා සමස්තයත් එක්ක බද්ධ වෙලා වැඩෙනකොට ඒක නිකන් හරිය වෙහෙස කර ගතියක් දැනෙනවා. මොකද අපේ රුචිකත්වයට ඒක එකඟ නැති නිසා. ඉතින් එතනදී අපි හිතන්නේ ඒක හරි ක්‍රමය නෙමෙයි මේ දේවල් අයින් කරගෙන අයින් කරගෙන යන ක්‍රමයයි වඩා සුදුසු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකමැති දේ බැහැර කිරීමෙන් නිවන් දකින්නට බෑ. කැමති දේ පිළිබඳව තියෙන කැමැත්ත බැහැර කිරීමෙනුයි අපිට නිවන් දකින්න පුළුවන්. ඒකයි නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ. කැමැත්තයි දුරු කරන්න නැති ද්‍රව්‍ය නෙමෙයි පුද්ගලය නෙමෙයි අකමැති දේවල් අත්හරින්න ඕන කෙනෙකුට පුළුවන්. ඒක තිරසන් සත්තුත් කරනවා. අකමැති දේවල් අත්හැරලා නිවන් දකින්නට බෑ කැමැති දේ තුල කැමැති දේ අත්හැරලත් බෑ කැමැති දේ තුල තියෙන කැමැත්ත අත්හරින්නට ඉතින් ඒ සඳහා අපට ප්‍රඥාව අවදි කරගන්නට වෙනවා මේ පැවැත්ම පවත්වාගෙන යන ගමන් තමයි අපිට මේ සියල්ලම කරන්න සිද්ධ වෙන්නේ එහෙම නැති වුණොත් ඒ පැවැත්ම අර්බුදකාරී වුණොත් අපිට නැවැත්මක් පිළිබඳ ප්‍රඥාව අවදි කරන්න ඉඩක් හිටින්නේ නැහැ ඉතින් මේ සියලු අර්බුද මතුවෙන්නේ අර මම මම කියන සක්කාය දිට්ඨිය ආත්ම තෘෂ්ණාව පාදක කරගෙන මේ දිහා බලන නිසා. ඉතින් එහෙම නැතුව බලන්න කියලා කිව්වට කෙනෙකුට එහෙම කරන්න අමාරුයි. හැබැයි ඉතින් ටික ටික හරි අපි ප්‍රත්‍යක්ෂා කරමින් ඒක තේරුම් ගන්න උත්සාහ කිරීමයි කළ යුත්තේ. එහෙමයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.